නමෝ බුද්ධාය. ජීවිතේ විඳින්න අපි හැමෝම කැමතියි. විඳවන්න අපි කවුරුත් කැමති නැහැ. හැබැයි කාන්තාව කියලා කියන්නේ ඔය විඳීම් විඳවීම් අතර දෝලණය වෙන චරිතයක්. ඒ විදිහට අද දවසේදීත් අපි බොහොම වැදගත් මාතෘකාවක් හොයාගෙන ඉවිත් තියෙනවා. ඔබත් එක්ක මේ පුරා හෝරාවක කාලය තුල පිළිසඳරේ යෙදෙන්නට කතා බහ කරන්නට ඔබව දැනුම්පත් කරන්නට. මේ මාතෘකාව ටිකක් සුවිශේෂී. සුවිශේෂී කියලා කියන්නේ හිමිවීම් වලට අපි ගොඩාක් කැමතියි. හැබැයි අහිමිවීම් වලට අපි කවුරුත් කැමති නැහැ. කාන්තාවක් විදිහට සමහරක් වෙලාවට සමාජයේ ඇතැම් තැන්වල මේක දරා ගන්න හරිම අමාරුයි, අපහසුයි. අද දවසේදී අපි කතා කරන්නේ මොන වගේ මාතෘකාවක් ගැනද කියලා දැන් මේ වෙනකොට ඔබට යම් කුතුහලයක් ඇති වෙනවා ඇති. අපි අද දවසේදී මේ කතා බහ කරන්න සෝදානම් වෙන්නේ ස්වාමියා අහිමි වූ කාන්තාවන් පිළිබඳව එහෙම නැත්නම් තව විදිහකට කියනවා නම් වැන්දබු කාන්තාවන් පිළිබඳව තමයි අද දවසේ වැඩසටහන අපි ඔවුන් වෙනුවෙන් වෙන් කරන්නට ඕනේ කියලා හිතුවේ. ඒ නිසාවෙන් ඔබට ආරාධනා කරනවා මේ පැයක කාල සීමාව තුළ අපිත් එක්ක එකතු වෙන්න කියලා සුපුරුදු විදිහටම. අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කොට වදාළ අපේ පින්වත් මෑණියන් වහන්සේව ප්‍රථමයෙන්ම බොහොමත්ම ගෞරවයෙන් පාද නමස්කාර පූර්වකව පිළිගන්නවා අවසරයි පින්වත් මෑණියන් වහන්සේ අපි අද දවස සුවිශේෂී විදිහට කතා කරනවා කියලා කිව්වේ මේ වැන්දපු කාන්තාවන්. එහෙම නැත්නම් ස්වාමියා අහිමි වුණු ස්ත්‍රීන් වෙනුවෙන් අද දවසේදී අපි මේ කතා බහ ගොඩනගන්නේ. පින්වත් මෑණියන් වහන්සේ වැන්දපු කාන්තාවකට පවුලේ තනිවීම තුළ බොහෝ දේවල් මේ තාඩන පීඩන එල්ල වෙනවා. මේ බලපෑම් එල්ල වෙනවා. නැන්දම්මා විදිහට, නැන්දම්මාගේ අතින් සමහරක් වෙලාවට ලේලි විදිහට, සමාජය අතින් ඥාති හිත මිත්‍රාදීන් මේ හැමදෙනෙකුගේම දෝෂාරෝපණයට තමයි ඇය හැමදාමත් ලක් වෙන්නේ. ඇය හැමදාමත් තැලෙන පොඩි වෙන තැනටපත් වෙන්නේ මෙතනින්. අපි පින්වත් දැනෙන් වහන්සේ මේ ගැන මුලින්ම කතා බහ කරන්නට ඕනේ කියලා හිතුවා. අවසරයි පින්වත් මෑණන් වහන්සේ. මාගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර නමස්කාරය වේවා. නමෝ බුද්දාය. පින්වත්නි අද අපි කතා කරන්නේ වැන්දපු කාන්තාවන් ගැන. ඇයට සමාජයෙන් පවුලෙන් එන ප්‍රශ්න ගැන සහ ඒට විසඳුම්. විශේෂයෙන්ම සාමියා හිමි වෙච්චි තරුණ බිරිඳකට ඒ සාමියාගේ පවුලෙන්ම ඒ සාමියාගේ දෙමව්පියන්ගෙන් සහෝදර සහෝදරියන්ගෙන් ඥාතිහිත මිතුරන්ගෙන් බොහෝ පීඩා බලපෑම් එනවා. විශේෂයෙන්ම විවාහපත් වෙච්ච තරුණ බිරිඳකට ස්වාමියා අහිමි වීම ඒ ස්වාමියාගේ මිය යෑම ඒ දෙමව්පියෝ දකින්නේ ඒ බිරිඳගේ තියෙන අවාසනාව කාලකන්නිකම නැත්නම් අලාභයේ හැටියට තමයි ගොඩාක් විට දකින්නේ. එහෙම දැකලා බොහෝ විටේ තරුණ බිරිඳට ඒ තරුණ කාන්තාවට ආදරය, රැකවරණය, සෙනෙහස ආරක්ෂාව වමනා විට ඇයට ලැබෙන්නේ ඊටාම දුක්සහගත වචන සමුදායක පහර දීම විතරයි ඇයට ගොඩක් විට ලැබෙන්නේ. සමහර විට සමහර තමන්ගේ ස්වාමියාගේ දෙමව්පියෝම ඇගේ මූණටම කියනවා ඔබේ කාලකන්නිකමට ඔබේ ආවාසනාවට තමයි අපේ පුතා මැරුණේ කියලා අර වචන වලින්ම ඇගේ හිත රිද්දන අවස්ථා තියෙනවා. එතකොට ඇය ආදරය කරපු තමන්ගේ ස්වාමියාගේ අහිමිවීමෙන් දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා අඬා අඬා ඉන්න ඇගේ ඒ දුක් සහගත පපුවට තවත් හුලක් කැනෙනවා වගේ අර වචන ඇහෙනකොට. ඒතර ඇය කල්පනා කරන ඇත්තටම මං අවාසනාවන්තයි. ඇත්තටම මගේ නොලැබීම මගේ පෞකාරකම නිසා තමයි මේ තරම් වටිනා ස්වාමියෙක් මට අහිමි වුණේ කියලා ඇය තවත් තව තවත් ඇගේ ජී මුළු ජීවිතයම ඇය කඩාගෙන වැටෙනවා. ඊළඟට ගත්තොත් විශේෂයෙන්ම ඒ පවුලේ තමන්ගේ ස්වාමියාගේ සහෝදරයන්ගෙන් විශේෂයෙන්ම පිරිමි සහෝදරයන්ගෙන් ඥාතීන්ගෙන් නොයෙක් බලපෑම් එල්ල වෙනවා ඇගේ ජීවිතයට. සමහරවිට නොයෙකුත් වැරදි සම්බන්ධතාවලට ආයතා සම්බන්ධතාවලට ඇයව පොළඹවා ගන්න උත්සාහ කරනවා. ඒ අර පවුල තුලින් මෙල්ලවිච්ච පීඩනය හේතුකොට. පවුල තුලින්ම ඇතිවෙච්ච පීඩනය නිසාම ඒ කියන්නේ ඇගෙන් ඒ අසරණ වෙච්ච මොහොතෙන් ආයුතු ප්‍රයෝජන ගන්න බොහෝ දෙනෙක් බලාගෙන බොහෝ දෙනෙක් බලන් ඉන්නවා. එතකොට සමහර විට ස්වාමියාගේම පවුලේ සහෝදර ඥාතීන් හිතමිතුරන් වෙන්න පුළුවන් ඒක කරන්නේ. ඒ වගේම සමහර අවස්ථාවලදී අපි අහන්න දකින්න ලැබෙනවා සමහර සමහර විට සමහර පවුලල සහෝදර සහෝදරියන් විශේෂයෙන්ම සහෝදරයන් සමහරලාට තමන්ගේ අයියාගේ නැත්නම් මල්ලිගේ මරණයත් එක්ක සමහරලාට දරුවෙක් එක්ක තනි වුණු බිරිඳක්ව බාර ගන්න තරම් මනුෂ්‍යත්වයක් තියෙන මිනිස්සුනොත් තවමත් අපි අතර ඉන්නවා. ඒ තරම් ඕන තරම් සිදුවීම් අද පවා අපිට දකින්න ලැබෙන. ඒතකොට ඒකේ හොඳ සහ නරක කියන දෙපැත්තම අපිට කතා කරන්න පුළුවන්. කියන්නේ ඇයට අනවශ්‍ය බලපෑම් එල්ලවනවා වගේම ඇගේ අසරණකමට අවංකවම උපකාර කරලා ඇගේ ඒ තනිවුණු ජීවිතේ වගකීම බාර ගන්න අය පවා තමන්ගේ ස්වාමියාගේ සහෝදරයෝ ඉන්නවා. ඒ වගේ යහපත් සත්පුරුෂ මිනිස්සු පවා ඉන්නවා. ඒ වගේම තමයි ටිරේෂා තමන්ගේ දෙමව්පියන්ගෙන් කවදාවත් ඇයට නින්දාවක් ලැබෙන්නේ නැහැ. මේ ලෝකෙට ඇයව බිහි කරපු තමන්ගේ දෙමව්පියෝ මගේ දරුවගේ අවාසනාව, මගේ දරුවගේ නොලැබීම, කාලකන්නිකම කියන වචන වලින් ඇයට පහර නොදුන්නත් සමහර වෙලාවට තමන් ආදරය කරපු තමන්ගේ ආදරණීය ස්වාමියා වියෝ වෙලා ඒ දුක තුනී කරගන්නත් කලින් සමහරලට අම්මට තාත්තට තමන්ගේ දුවගේ ජීවිතේ බරක් ඒ වගකීම් උසුලන්න අමාරුයි. ඒ නිසා සමහරලාට ස්වාමියා මිය ගිහිල්ලා මාස දෙක යන්න කලින් ඒ බිරිඳගේ අම්මා තාත්තා විසින් ඇයට බලපෑම් කරනවා දුවේ තව විවාහයකට යන්න. ඔයාට ඔහොම තනියම තනිකඩව ජීවිතයක් ගත කරන්න බෑ. ඔයාට අනාගත රැකවරණයක් තියෙන්න ඕනි, ආරක්ෂාවක් තියෙන්න ඕනි කියලා අර ප්‍රිය විප්‍රයෝගී දුක තුනී කරගන්නත් කලින් සමහරලාට තමන්ගේ මවගෙන් පියාගෙන් දැඩි විදිහට බලපෑම් එල්ල වෙනවා නැවත විවාහයකට යන්න. නැවත විවාහයකට යන්න කියලා. එතකොට ගොඩාක් විතේ නව යෝන් බිරිඳ අර දුකෙන් පීඩිත වෙලා ආදරය අහිමි නිසා දුකටපත් වෙච්ච ඒ තරුණ බිරිඳ අම්මගේ තාත්තගෙන් හවුහරණක් නැහැ. සැනසීමක් නැහැ. ඇයට ඇගේ මතකයන් අමතක කරන්න තවම කාලෙකුත් නැහැ. ඇය දුක් විඳ විඳ දුක් විඳ විඳ දෙපැත්තටම තැලි තැලි බොහෝ දුකටපත් වෙන කාන්තාවන් අප අතර ඉන්නවා. ඉතින් විශේෂයෙන්ම තරුණ බිරින්දෑවරුන්ට ටිරේෂ ඔය වගේ ප්‍රශ්න ස්වාමියාගේ පවුලෙන් සහ Tamanගේ පවුලෙන් ওই විදිහට එල්ල වෙන්න ඉඩ තියෙනවා. එතකොට මේ පවුල් පරිසරය තුල අපි මේ කතා කළේ වැන්දබු කාන්තාවකට පවුල් පරිසරය තුළින් කොයි වගේ බලපෑම් දෙල්ල වෙන්නේ සමහරක් තැන්වල ඇයට පිහිටක් ලැබෙනවා නමුත් සමහරක් තැන්වල ඒ කාරණය හේතු කොටගෙන ඇයගෙන අයුතු ඵල ප්‍රයෝජන ගන්න බොහෝ දෙනෙක් බලාගෙන ඉන්නවා. දැන් අපි ඔය කතා කරේ පෞල් පරිසරය තුළනේ පිනොත් මෑණින් වහන්සේ සමාජය තුළ සමරකුලාවට රැකියා ස්ථානයේ තමන්ගේ කර වෘත්තිය කරන තැනින් බලපෑම් එල්ල වෙනවා. සමරකුලාට යාළුවන්ගේ මේ විදිහට සමාජයේ විවිධ පාර්ශවයන් විවිධ පැතිකඩයන් ඔස්සේ මේ දේ දකිනවා. දැකලා සමහරක් වෙලාවට අර මැනින් වහන්සේ කිව්වා වගේම බොහොම යහපත් චේතනාවෙන් කටයුතු කරන අයත් ඉන්නවා. නමුත් කලින් අපි සඳහන් කරා වගේම මේකින් අයතු ලාභ ප්‍රයෝජන ගන්න බලාපොරොත්තු වෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. අපි මේ ගැනත් කතා කරමු මැනින් වහන්සේ. ඇත්තටම පින්වත්නි අපි කලින් කතා කරේ පවුලෙන් එන ප්‍රශ්න ගැන. එතකොට සමාජයෙන් ගත්තත් සමාජයත් ඇය දිහා බොහෝ විට බලන්නේ වපරැහෙන්. ගොඩක් විට ඔය ගම්බද පළාත්වල එහෙම ඒ ස්වාමියා මිය ගියපු බිරිඳක් දිහා බලන්නේ හරීම පෞකාර අවාසනාවන්ත ස්ත්‍රියක් දිහා බලන විදිහට. ඒක සාමාන්‍ය ලෝක ස්වභාවය කියලා ලෝක සමහරවිට ස්වාමියාගේ කර්ම විපාකයක් නිසා එහෙම වුණා වෙන්නත් අනිවාර්යෙන් මේ කියන්නේ තවත් කෙනෙකුගේ මරණය හෝ ජීවිතය තව කෙනෙකුගේ පිනපව මත තීරණය වෙන්නේ නැහැ. නමුත් නිසා ඇය විඳින දුක ඇය පෙර සසර කරපු කර්ම විපාකයක් නිසා ලැබෙන දෙයක්. නමුත් දැන් සමාජය දකින්නේ නෑ මගේ අවාසනාව. මගේ තියෙන පෞකාරකම, කාලකන්නිකම කියන වචන වලින් ඒ දැක්මෙන් ඈදිහා බලමින් ඇව ගොඩාක් පීඩාවටපත් කරන අවස්ථාවක් තියෙනවා. ගොඩක් විට ඒ වගේ ස්වාමියා මිය ගියපු කාන්තාවක් උදේම මූණට මූණ මුණ ගැහෙන්නවත් කැමති ගොඩේ කැමති නැහැ. දැන් නගරාසන්නව නම් ඒක තද බලව නැති වුණත් අර වගේ මිත්‍යා මත ගොඩක් විට ගම්බදව තවමත් තියෙනවා. එතකොට උදෑසන ඇයට ගෙයින් එළියට බහින්න වෙදිහක් නැහැ. ඇයි කවුරුහරි මුණ ගැහුණොත් ඒ අය බොහෝ විට ඒක මහා අසුබ දසුණක් හැටියට ඇගේ මූණටම ඒ වෙනස පෙන්වනවා. ඇයි ගොඩාක් අසරණ තත්ත්වයටපත් වෙනවා. ඊළඟට ටිරේෂ අපි ගත්තොත් ඒ වගේ ස්වාමියා අහිමි වෙච්ච බිරිඳක් ටික ටික ටික ටික හිත හදාගන්න උත්සාහ ගන්නකොට දැන් මේ ප්‍රිය විප්‍රයෝගය ටික ටික තුනී කරගෙන ඇය නැවත ජීවිතය ආරම්භ කරන්න හදනකොට ජීවිතය අලුතින් පටන් ගන්න හදනකොට තමන්ගේ යාළු මිත්‍රයෝම ඥාතීන්ම නැවත අය ඇය අපහසුවෙන් අමතක කරන්න දාන සිදුවීමම නැවත මතක් කරනවා අනේ ඔයාගේ ස්වාමියා මිය ගියා නේද මෙහෙම වුණා නේද ඔයා දැන් ගොඩක් අසන තත්ත්වයටපත් වුණා නේද කිය කී අර එයා අමතක කරලා ජීවිතයේ අලුතින් පටන් ගන්න උත්සාහ ගන්නකොට ඒ පරණ සිද්ධියම නැවත නැවත මතු කර කර මතු කර කර ඇගේ අර දුක තව තව වැඩි කරනවා. හරියට සනීප වේගෙන එන තුවාලයකට ඇඟිල්ලෙන් ඇන ඇන තුවාලේ නැවත පාරනවා වගේ. ඒ වගේ ගොඩක් විට ඇය සිදුවීම අමතක කරන්න හදනකොට ඒ අමිහිරි මතකය අමතක කරන්න හදනකොට සමාජය නැවතත් ඇයට ඒකම මතක් කරලා දෙනවා. එහෙම එහෙම අපහසුතාවයන්ටපත් කරනවා. ඊළඟට ගත්තොත් ගොඩක් විට දැන් ඒ වගේ ස්වාමියා මිය ගියපු බිරිඳකට ධර්මය ලැබුණොත් ධර්මය අහන්න ලැබිලා කල්යාණ මිත්‍ර ඇසුර ලැබිලා මේ ජීවිතයේ ස්වභාවය මේකයි ඉපදුණු සියලු සත්වයන්ට මරණය උරුමයි ප්‍රියයන්ගෙන් වෙන්වීම කියන්නේ දුකක් අපි සතර මහා සාගර ජලය පරද්දන්න අපි ආදරය කරපු අය මිය යනකොට අපි අඬලා තියෙනවා මේ වගේ මේ සසර ස්වභාවය ගැන ධර්මය ඇහෙනකොට ඇහෙනකොට ඇගේ සිත සුවපත් කරගෙන ඇය සතුටින් ධර්මය තුළින් ජීවිතය අලුතින් දකින්න උත්සාහ කරනකොට ඒ දිහාත් සමාජය බලන්නේ වපරැහින්. ඒතර සමාජය හිතන්නේ මෑයට ස්වාමි භක්තියක් නැහැ. මෑයට මෑයට ස්වාමියා කෙරෙහි ආදර ගෞරවයක් නැහැ. කොහොමද මෙයා මේ සතුටින් hina වෙලා ඉන්නේ? කොහොමද මෙච්චර ඉක්මනට මේ ප්‍රශ්නේ අමතක කළේ? ඒ කියන්නේ සමාජයට අනුකූලව ඇයට කවදාවත් hina වෙන්න බෑ. බෑ. අන්න ඒක හරි. සමාජය හිතන්නේ ඇය හැමදාම සුදු ඇඳගෙන, ඇය හැමදාම අඬ අඬ මූණ එල්ලගෙන සිටිය යුතු චරිතයක් හැටියට. සමාජය ඇගෙන් බලාපොරොත්තු වෙන එක. ඒතර ඊට එහා ඇය අලුතෙන් ජීවිතය පටන් ගන්න උත්සාහ කරනකොට ලස්සනට අලුතෙන් ජීවිතය ආරම්භ කරන්න ගන්නකොට සමාජය ඇය දිහා වැරදි කෝණයෙන් බලනවා. එක්ක හිතනවා ඇය වැරදි වැරදි මාවතකට යොමු වෙලාවක්ද කියලා ඇයට නොයේකුත් නොයේකුත් මානසික පීඩාවන් එල්ල කරනවා. ඊළඟට සමාලාවට ටිරේෂා ස්වාමියාගේම යාළුවෝ යාළුවෝ විසින් දැන් ස්වාමියා අහිමි වෙලා අසරණ වෙලා තනි වෙලා ඉන්නවා කියලා දැන දැන අර ඥාතීන් වගේම යාළු හිත මිතුරන් සමහරලාට ඇය රැකියා කරන ස්ථානයේ ඉන්න පුද්ගලයන් ඊළඟට ගමේ නගරයේ ඉන්න පුද්ගලයන් බස් රථයේ ගමන් කරන යන්නේන පුද්ගලයන් පවා ඇගේ ඒ තනිකමින් ඇගේ අසරණකමින් ඇගේ පාළුවෙන් ආයුතු ප්‍රයෝජන අරගෙන ඇයට ලං වෙන්න උත්සාහ කරනවා. ගොඩක් විට ලං වෙන්නේ මං ඔයාගේ අසරණකමට උදව් කරන්න. ඔයා තනුනේ නෑ ඔයාට උදව් කරන්නම් කියලා ඇයව රවට්ටල නමුත් ඇගෙන් ආයුතු ප්‍රයෝජන ලබා ගැනීමේ අදහසින් තමයි ඔවුන් සමාජයේ බොහෝ පිරිස ඇයට ලං වෙන්නේ. මේ වගේ නොයේකුත් නොයේකුත් ප්‍රශ්න ගැටලු කම්කටොළු අභියස ජීවිතේ බොහෝ දුකසේ ගත කරන අහිංසක ආසරණ කාන්තාවන් අපි අතර ඉන්නවා ටිරේෂා. දැන් මේ කතා බහ අපි අරගෙන යනකොට පින්වත් මෑණියන් වහන්සේ දැන් වැන්දබු කාන්තාවන් කියලා කිව්වහමත් කොටස් දෙකක් ඉන්නවා. පිරිසක් වෙන්න පුළුවන් වැන්දපු විදිහට දරුවන් ඉන්න. තවත් පිරිසක් ඉන්නවා දරුවන් නොමැතිව නමුත් වැන්දපු කාන්තාවක් බවට පත් වෙලා ඉන්න. මේ අය සමාජය තුලදී විවිධ මේ කෝණ දෙකක් ඔස්සේ තමයි මේ අයට විවිධ වූ ප්‍රශ්න එන්නේ, කරදර එන්නේ. එතකොට අපි මේ ඔස්සේත් කතා බහ කරන්න ඕන අනිවාර්යෙන්ම දරුවන් සිටින වැන්දපු කාන්තාවක් තුළ එන ගැටලු වෙනයි. නමුත් දරුවන් නැති කාන්තාවක් තුළ එන ගැටලු වෙනයි වැඳපු කාන්තාවක් තුළ වැඳපු ස්ත්‍රියක් තුළ. එතකොට පින්වත් මෑණියන් වහන්සේ අපිට මේ ගැනත් අනුකම්පාවෙන් පහදා දෙන්න. ඇත්තටම පින්වත්නි අපි දකිනවා අපි අහලා තියෙනවා අපිට මුණ ගැහිලා තියෙනවා හරි ආවාසනාවන්ත සිද්ධීන්. සමහර දරුවා කුසේ ඉන්නකොට දරු කුසේ ඉන්නකොට ස්වාමියා මිය යනවා. එතකොට දරුවා මේ ලෝකෙට බිහි වෙනකොට තාත්තා කියලා කෙනෙක් උපැන්න සහතියකට නමක් දාන්න කෙනෙක් නැහැ. හැබැයි ඇය විවාහ වෙලා නීත්‍යානුකූල විවාහ වෙලා දරු සම්පතක් ලැබපු මවක්. ඊළඟට ඒ දරුවා කිරිබොන වයසේ පුංචි ලදරු වයසේදී සමහරලාවට ස්වාමියා මිය යනවා. එතකොට ඒ කිරි කැටි බිලින්දත් එක්ක ඒ අහිංසක අසරණ තරුණ අම්මා ගොඩාක් අසරණ වෙනවා. ඊළඟට පාසල් වයසේ යන දරුවෝ ඉන්න මව්වරු ස්වාමියා අහිමි වීම නිසා ගොඩාක් අසරණ තත්ත්වවලටපත් වෙනවා. ඇත්තරම මේ ප්‍රශ්නේ එන්නේ මැදිවියටපත් වෙච්ච හෝ වයෝවෘද්ධ මාතාවන්ට නෙමෙයි. දරුවෝ සිටින හෝ දරුවෝ නැති තරුණ කාන්තාවන් තමයි ගොඩක් විට මේ ප්‍රශ්නය හැමෝම අසරණතාවයට පත් වෙන්නේ. ඉතින් විශේෂයෙන් එතකොට දරුවෝ සිටින මව්වරු හැටියට තාත්තා අහිමි වීම නිසා ඒ දරුවට අම්මගේ තාත්තගේ දෙන්නගේම ආදරය රැකවරණය ආරක්ෂාව සෙනෙහස තනි අම්මට දෙන්න සිද්ධ වෙනවා. තාත්තා නැති අඩුව දරුවන්ට නොදැනෙන්න ඒ අම්මා ලොකු වෙහසක් ගන්නවා. ඒ දරුවන්ගේ අනාගතය ගැන අධ්‍යාපනය ගැන ඒ හැමදේම ගැන හිතලා ඒ අම්මා ලොකු වීරියකින් කටයුතු කරන අම්මලා අපි අතර ඉන්නවා. ඒතර ගොඩාක් අසරණනවා බොහෝ විට දරුවෝ ඉන්න මව්වරු සමහරට ගොඩක් විට රැකියාවක් කරන්නේ නැහැ. ඊළඟට මිය ගියපු ස්වාමියාගෙන් විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ නැහැ. එතකොට ජීවත් වෙන්න විදිහක් නැහැ. ඊළඟට ස්වාමියාගේ gederin සලකන්නේ නැහැ. තමන්ගේ දෙමව්පියන්ට තමන්ව බරක්. තමන්ව රැක බලා ගන්න තමන්ගේ දරුවව පෝෂණය කරන්න තමන්ව වැදූ අම්මට තාත්තට ශක්තියක් නැහැ. සහෝදර සහෝදරියන්ගේ හවුහරණක් නැතිව අසරණ වෙන කාන්තාව දරුවොත් එක්ක අසරණ කාන්තාව ගොඩාක් මේ ලංකාවේ මේ රටේ ඉන්නවා. එතකොට ඒ අය ඒ මූණපාන ගැටලුත් එක්ක ඒ එන අභියෝගත් එක්ක ගොඩක් විට ජීවිතේ වරදින්න තියෙන අවස්ථාත් වැඩි. එතකොට දැන් දරුවා පාසලේදී අසරණ වෙන්නේ නැති වෙන විදිහට දරුවා දහහක් ප්‍රශ්න අම්මගෙන් අහනවා. කෝ අපේ තාත්තා ඇයි අරයට තාත්තා ඉන්නවා ඇයි අපිට තාත්තා නැද්ද සමහරක් විට ඔතනින් එහාට ගිහිල්ලා යම් කෙනෙක් හිතනවා නම් තමන් එතනින් එහාට විවාහයක් කරගන්න ඕන කියලා ඒ තුලිනුත් දරුවාට දැඩි පීඩනයක් බලපෑමක් පීඩනයක් එනවා දැන් ඇත්තටම පුංචි වයසේ ඉන්න දරුවෝ ඉන්න මව්වරුන්ට පවුලෙන් ලොකු බලපෑමක් එනවා නැවත විවාහ වෙන්න නැවත විවාහ වෙන්න දරුවෝ ගැන හිතලා නැවත ජීවිතයක් ගැන හිතන්න කියලා. නමුත් තිරේෂා ඇය නැවත විවාහයකට ගියත් අර තමන්ගේ පියාගෙන් ලැබෙන සෙනෙහස රැකවරණය දරුවන්ට ලැබෙන්නේ නැහැ. ගොඩාක් විටේ දෙවෙනි විවාහයෙන් ඒ ඒ ස්වාමියාගෙන් පළවෙනි විවාහයෙන් ලැබෙන දරුවන්ට ගොඩක් විට වෙන්නේ වෙනස්කම්. තාඩන පීඩන හිංසන විශේෂයෙන්ම ගෑනු දරුවෝ ඉන්නවනම් සමහරවිට ඒ ගෑනු දරුවන්ගේ ජීවිතේට ලොකු බලපෑමක් හානියක් සිද්ධ වෙනවා අනතුරක් සිද්ධ වෙනවා මේ දෙවෙනි විවාහයත් එක්ක ඒ සුළු පියාගෙන්. ඉතින් මේ වගේ ලොකු ප්‍රශ්න එනවා. ඉතින් දරුවෝ ඉන්න අම්මා කෙනෙක් හැටියට ඒ අම්මට අපිට ඍජුවම උත්තරයක් විසඳුමක් දෙන්න බෑ ඔයා දෙවෙනි විවාහකට යන්න හෝ යන්න එපා කියන එක. නමුත් Taman දැනගන්න ඕනි දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දරුවන්ගේ අනාගත ජීවිතය වෙනුවෙන් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඊළඟට තැනට සුදුසු නුවණ යොදමින් දැන් රැකියාවක් නොකරන සමහර මව්වරු දරුවෝ ගැන හිතලා සමහරට ස්වයං රැකියාවන් හැටියට බොහොම පොඩියට පුංචි පුංචි ව්‍යාපාර පටන්ගෙන නමුත් දරුවට ආදරේ රැකවරණය දෙන්න ඕනි නිසා දෙවෙනි විවාහයකට යන්නේ නැතුව ලොකු දුකක් විඳගෙන ලොකු කැපකිරීමක් කරගෙන සමාජ ඉහළ තැන්වලට දරුවෝ යොමු කරපු මව්වරු තනි හයියෙන් අම්මගේ තනි හයියෙන් දරුවන්ව ඉහළ තැන්වලට යවපු දිරිය මව්වරු අපි අතර ඉන්නවා. ඉතින් ඒ වගේ හිත ශක්තිමත් නම් ධෛර්ය සම්පන්න නම් ඊළඟට ආර්ථික වශයෙන් Tamanට ශක්තියක් වෙන්න පුළුවන් නම් දරුවන්ට දරුවන්ගේ අනාගතය ගැන වගකීම ඒ අම්මට ගන්න පුළුවන් නම් ඒ අහිංසක දරුවන්ට ආදරණීය උත්තරීතර මවක් හැටියට ඒ දරුව වෙනුවෙන් ජීවිතේ කැප කරලා ජීවිතේ ගත කරන එකමයි ඒ අම්මගෙන් වෙන්න ඕනි යුතුයකම සහ වගකීම වෙන්නේ. නමුත් දරුවෝ නැමැති සමහරට විවාහ වෙලා මාසේ හමාරේ යනකොට විවාහ වෙච්ච ස්වාමියා මිය ගියපු තරුණ කාන්තාවන් තරුණ බිරින්දෑවරු ඉන්නවා. ඒතර ඇත්තටම දරුවෙක් ඉන්න කාන්තාවකට නම් ජීවත් වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා මං දරුවා වෙනුවෙන් මං ජීවත් වෙ යුතුයි. මං දරුවා වෙනුවෙන් හැම දුකක්ම විඳගෙන මේ කටයුතු කරන්න ඕනේ. මම හිතන ලංකාවේ සමාජය තුල ඒ වගේ කාන්තාව නෝනෑ තරම් ඕනේ තරම් ඉන්නවා. ඒ කියන්නේ Tamanගේ උත්සාහය, Tamanගේ මහන්සිය, Tamanගේ දරුවන් වෙනුවෙන් බොහොම ශක්තිමත් විදිහට කටයුතු කරන අම්මාවරුන් අපේ රටේ ඉන්නවා. ඒ කියන්නේ ඇය ඇගේ හවුහරණක් පිහිටක් පිලිසරණක් තනිකමක් ගැන හිතන්නේ නැතුව දරුවන් වෙනුවෙන් දරුවන් වෙනුවෙන් තනියම ඇය ඇය බාහිර ආදරයක් පතන්නේ දරුවන් වෙනුවෙන් කැප වෙලා ජීවිතය ගත කරන මව්වරු, දිරිය මව්වරු, උතුම් මව්වරු අපි අතර ඉන්නවා. ඉතින් මේ මව්වරු ඊටාම පූජනීයයි, ශ්‍රේෂ්ඨයි. නමුත් අර විදිහට දරුවෝ නොමැති තරුණ බිරින්දෑවරුන්ට යම්කිසි ජීවිතය ගැන යම් තීරණයක් ගන්න සිද්ධ වෙනවා තිරේෂ. කියන්නේ ඇත්තටම ඇයට දෙමව්පියෝ ඉන්න තාක්කල් දෙමව්පියෝ ඇය ගැන බලයි. නමුත් දෙමව්පියෝ නැති වෙච්ච දාට ඇය මේ සමාජයේ තනි වෙනවා. සහ ඒ අපකීර්තියක් එක්ක තමයි ඒ සමාජයේ තනි වෙන්නේ. බැඳපු ස්ත්‍රිය කියන නම ඇයට පටබැඳලා ඉවරයි. ඔව්. ආන් ඒ නිසා නමුත් තමන්ගේ අනාගතය ගැන තීරණය ගන්න ඕනි තමන්. තමන්ගේ අනාගතය ගැන තීරණය ගන්න ඕනි තමන්. ඉතින් විශේෂයෙන්ම තවත් එක්තරා අපිට නොතේරෙන තව එක ප්‍රශ්නයක් වෙනවා මේ වැඳපු තරුණ බිරින්දෑවරුන්ට විශේෂයෙන්ම දැන් ස්වාමියා බිරිඳ ගොඩාක් ආදරෙන් ඉඳලා ගොඩාක් සෙනෙහසින් බැඳීමෙන් ඉඳලා ස්වාමියා මිය ගියාට පස්සේ ඒ බැඳීම නිසා ඒ ආදරය නිසා සමහරට ස්වාමියා මිය ගිහිල්ලා යහපත් තැනක උපදින්නේ නැහැ. ඒක പ്രേත ලෝකේ මොකක් හරි අමනුෂ්‍ය ලෝකයක ඉපදිලා අර බන්ධනය නිසා ඒ අමනුෂ්‍යයා නැවත තමන් ආදරය කරපු තමන්ගේ බිරිඳට ලං වෙනවා. හැබැයි මිනිස්සෙක් හැටියට බිරිඳට ආදරය කළා වගේ අමනුෂ්‍යෙක්ට තමන්ගේ බිරිඳට ආදරය කරන්න බෑ. ඒ නිසා ගොඩාක් විටේ මිය ගියපු ඒ තමන්ගේ ස්වාමියා තමන්ගේ බිරිඳට ආදරය කරන්න ලං වෙන්නේ ඇගේ ශරීරයට ඇතුළට ගිහිලා සෙම්සොඩු අනුභව කරමින් ඇයව පීඩාවට පත් කර කර තලමින් ඇයව අපහසුතාවයට පත් කරමින් තමයි ඒ ඒ විදිහට තමයි ඇයට ආදරය කරන්න ලං වෙන්නේ. ඒ නිරන්තරයෙන්ම සිහිපත් කරන මම ඔබත් එක්ක ඉන්නවා. ඔබ තවත් පුරුෂයෙක් සමග සබඳක් කිසිසේත්ම වත්තන්න බැහැ කියලා. ඒක ද්වේෂ සහගත සිත. ද්වේෂ සහගත. කියන්නේ ද්වේෂ රාගයත් එක්ක මිශ්‍ර වෙච්ච දේශයක් එතන තියෙන්නේ. ඊළඟට ඒ බිරිඳ ධර්මානුකූල පැත්තකට යොමු වෙන්න ගියොත්, ධර්මයේ හැසිරෙන්න ගියොත් අර මිය ගියපු දැඩි ආදරේ මිය ගියපු ස්වාමියාට ධර්මයේ හැසිරෙන්න දෙන්නෙත් නැහැ. මොකද මේ මෙය පින් කළොත්, මෑ ධර්මයේ හැසිරුණොත් මෙයා මට වඩා ඉහළ තලයකට ඉහළ ලෝකයකට යයි. එතකොට මෙයාව මට අහිමි වෙයි. කියලා හිතලා ඇගේ ධර්මානුකූල ජීවිතයටත් ගොඩාක් බාධා කරනවා. පන්සලකට අසපුවකට යන්න දෙන්නේ නැහැ. දානයක් මානයක් දෙන්න දෙන්නේ නැහැ. මේ වගේ ඇගේ ධර්මානුකූල ජීවිතයට ගොඩාක් ගොඩාක් මේ බාධා ඇති කරනවා. ඒ විදිහට. ඒක ගොඩක් විට අපිට මේ නොපෙනෙන ප්‍රශ්නයක් හැටියට ගොඩක් කාන්තාවන් විඳවන ප්‍රශ්නයක් හැටියට අද සමාජයේ දකින්න ලැබෙනවා. ඒ නිසා බැඳීම කියන්නේ ඒ තරම් භයානක දෙයක්. ඉතින් මේ හැම ප්‍රශ්නයකටම තීරේෂා තියෙන එකම විසඳුම තමයි ධර්මය තුලින් ලබා ගන්න හිතේ ශක්තිය. තමන්ගේ හිත ශක්තිමත් කරගන්න ඕනි ධර්මය තුලින්. ඊළඟට මනාව පෞරුෂත්වයක් ඇති කරගෙන හිත ශක්තිමත් කරගෙන ජීවිතේට එන හැම අභියෝගයකටම හැම අභියෝගයකටම ධර්මානුකූල විසඳුම් හොයන්න ඕනි. කවදාවත් අසරණ වුණා කියලා, තනි වුණා කියලා සීලය පරිදු කරගන්න හොඳ නැහැ. වැරදි පැතිවලට යොමු වෙන්න හොඳ නැහැ. ඒ නිසා කොයිතරම් අසරණ වුණත් ඒ හිඩස පුරව ගන්න ඕනි. ඇගේ ඇයට ස්වාමියාගෙන් අහිමි වුණු ඒ හිඩස පුරව ගන්න ඕනි තිරේෂා. තවත් අහිමි වෙච්ච පුද්ගලයෙක් ජීවිතේට ලං කරගෙන නෙමෙයි. තව පුද්ගලයෙක් ජීවිතේට ලං කර ගන්නවා කියන්නේ ඔහුත් අහිමි වෙනවානේ. නමුත් අහිමි නොවන ඊළඟ ජීවිතයකට ගෙනියන්න පුළුවන් දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියන්නේ. එනං ඒ අහිමි වුණු ආදරය, ඒ අහිමිනු සෙනෙහස, ඒ අහිමිනු රැකවරණය පුරවා ගන්න ඕනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්. ඒ නිසා සිල්පද හානි කරගත්තා කියලා ඔබට එයින් ලැබෙන දෙයක් නැහැ. තව තවත් ඔබව දුගතිගාමී වෙනවා මිසක ඒ පිළිබඳව බොහොම හොඳින් අපිට පින්වත් මෑණියන් වහන්සේ පහදා දුන්නා. අපි ඔය ගැන කොයි විදිහට කතා කරත් පින්වත් මෑණියන් වහන්සේ වර්තමාන සමාජය තුළ බොහෝ කාන්තාවන් ස්වාමී අහිමි නිසා අනියම් සබඳතා පැවැත්වීමට මේක හේතුවක් කරගෙන තියෙනවා. මගේ පුරුෂයා නැහැ. මට දැන් ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මට දැන් ආදරය සෙනෙහස දෙන්න කවුරුත් නැහැ. මට අනිවාර්යයෙන්ම වෙනත් පුරුෂයෙකුගෙන් ඒ ආදරය රැකවරණය සෙනෙහස අවශ්‍යමයි. මෙන්න මේ වගේ කාරණාවක් සමාජය තුළ පවතිනවා පින්වත් මෑණින් වහන්සේ. අපි මේ ගැනත් පහදා දෙමු. ඔව්. ඇත්තටම ඒ කියන්නේ ස්වාමියා මිය ගියපු වැන්දපු කාන්තාවන් ගොඩක් විට අනියම් ඇසුරකට යොමු වෙන්න ඉඩකඩ වැඩි කියන එකනේ ඔය කියන්නේ. එහෙම වෙනස. එතකොට මේ අනියම් ඇසුරකට යොමු වෙන්න නොයෙක් හේතු තියෙනවා. එකක් තමයි සමාජලට තමන්ගේ සරාගී හැඟීම් පාලනය කරගන්න බැරුව. ඒ කාමයන්ගෙන් ලද ආස්වාදයේ කාමසේවණයෙන් ලද ආස්වාදය ඒ හිඩස පුරවා ගන්න තවත් පුද්ගලයෙකුට ලං වෙන්න උත්සාහ කරනවා. කායික අවශ්‍යතාවන් වශයෙන්. එතකොට හුදෙක්ම ඇය ඇය මහන්සි ගන්න ඇගේ හිතේ තියෙන ඒ අර කාමය තුලින් නැතිවෙච්ච ආශාදිය පුරව ගන්න මිසක් වෙන හේතුවක් නෙමෙයි. ඒ හේතුව නිසාත් වැඩි කාම සේවනය හැටියට ඒක හඳුන්වන්න පුළුවන්. අනියම් සම්දතාවලට යොමු වෙනවා. ඊළඟට තමන්ගේ දරුවෝ නිසා දරුවන්ගේ අනාගතය ගැන හිතලා දරුවන්පත් වෙන ආවාසනාවන්ත දුක්ඛිත ඉරණම ගැන හිතලා දරුව වෙනුවෙන් නොඑක් සමතතාවලට පෙළඹෙන කාන්තාවන් ඉන්නවා. මේකුත් ඊළඟට Tamanට අහිමි වෙච්ච ආදරය, සෙනෙහස, රැකවරණය බලාපොරොත්තුෙන් ඒ පාළුව තනිකම මකා ගන්න තව කෙනෙකුට ලං වෙන කාන්තාව ඉන්නවා. එතකොට හුදෙක් ඇයට කාමාශ්වාදයක් අවශ්‍ය නැහැ. නමුත් ඇගේ ඇගේ ජීවිතය තුළ යම් හිඩසක් තැන් තියෙනවා. සමරක් වෙලාට තමන්ගේ හිතේ තියෙන දේ කියා ගන්නත් කෙනෙක් නැති වෙනවනේ. අනිවාර්යයෙන්ම හිතේ තියෙන දුක කියා ගන්න කෙනෙක් නැහැ. තමන්ගේ පාළුව ඒ තනිකම මකා ගන්න ඇය බොහොම අහිංසක පැතුමක් තමයි තමන්ගේ ජීවිතයට ලං වෙන පුද්ගලයාගෙන් බලාපොරොත්තු වෙන්නේ. ඒක කාමාශ්වාදයේ හෝ කාමසේවනයේ වෙනුවෙන් කියලා කියන්න බෑ. මේ වගේ හේතුන් නිසාත් යම් යම් පුද්ගලයන්ට ලං වෙන අවස්ථා වැඩි. ඊළඟට සමහරවිට ඇගේ ඒ අසරණකමත් එක්ක ඇගේ ජීවිතයේ තියෙන තනිකමින් ආයුතු ප්‍රයෝජන ගන්නට පුද්ගලයන් ජීවිතයට ලං වෙනකොට ඒ සමාජයේ පුද්ගලයන්ට තියෙන බියගලු ස්වභාවය නිසා ඒ ඔවුන්ගේ අයුතු දේවල් වලට ඇයට හිස නමන්න සිද්ධ වෙනවා. ඒ ඇයගේ තියෙන අසරණකම සහ බියගුණ ස්වභාවය නිසා. ඇයි ඒ වගේත් නොයෙක් ආයතා සම්බන්ධතාවලට පෙළඹෙන්න ඉඩකඩ වැඩි. නමුත් කොහොම නමුත් ගත්තත් ත්‍රිේෂ කොයි හේතුව ගත්තත් මේ ආයතා සම්බන්ධවලට යොමු වීම කියලා කියන්නේ ඊටාම භයානක ඉරණමක් Tamanට ලබා දෙන දෙයක්. විශේෂයෙන්ම ඇය සමාජයෙන් ගැරහුම් ලබනවා. ස්වාමියා ඇගේ අවාසනාව නිසා මිය ගියා කියන ගැරහුමත් එක්ක ඇය ජීවිතේ වරද්දගත්තා අනියම් සමතතාවයකට පෙළඹුණා කියන නින්දාව ඇයට ලැබෙනවා. ඇය විතරක් නෙමෙයි. ඇයට දෙමා දරුවන් ඉන්නවනම් ඇගේ දෙමව්පියන් පවා, දූ දරුවන් පවා සමාජයෙන් නිඳා ලබනවා. ඔබේ අම්මා මේ වගේ කෙනෙක්. ඔබේ අම්මා ඔබේ දරුවා මේ වගේ කෙනෙක් කියලා දෙමව්පියෝ දරුවෝ පවා නිඳා ලබනවා. ඊළඟට ගොඩාක් විට ඒ වගේ අයථා සම්බන්ධයකට යොමු වුණාට පස්සේ ලැජ්ජා බය නැති වෙලා යනවා. ලැජ්ජා බය නැති වුණාට පස්සේ ඒ ඇසුර පවත්වාගෙන යන පුද්ගලයන්ගෙන් යම් යම් ලාභ සත්කාර මිල මුදල් ලැබෙනකොට ඒවට හිතේ කැමැත්ත ඇති වෙනවා. එතකොට සමහර විට අය කොයිතරම් ඇගේ ඇගේ ධර්මානුකූල පසුබිම විනාශ වෙලා ගියාද කියන්නේ ඇය වෘතියක් හැටියට. ඒ වගේ ආයතා සම්බන්ධතාවලට යොමු වෙලා මිල මුදල් පරිහම්බ කරගන්න පවා වෘතියක් හැටියට මේ පැත්තට යොමු වෙන කාන්තාවන් අපි අතර ඉන්නවා. නමුත් මෙහෙම ගත්තොත් ටිරේෂා මෙලොවටත් ඒක ඊටාම නින්දාවක්මයි. එතකොට ඒ දරුවෝ අයාල යනවා. ඊළඟට ඒ අයථා සම්බන්ධතාව පවත්වන පුද්ගලයන් නිවසට යන එනකොට ඒ නිවසේ Tamanට ඉන්නවා නම් තරුණ දියණිවරු. ඒ දියණිවරුන්ගේ චරිතයට පවා ඒ පිරිසුදු ජීවිතයට පවා අර පුද්ගලයන්ගෙන් අයතු අයතු ප්‍රශ්න ඇති වෙනවා. අනවශ්‍ය බලපෑම් ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් නිසා මෙලොවත් ඇය නින්දාවටපත් වෙනවා. ඒ වගේම පරලොවත් ඇයට ගොඩාක් දුකට විපතට පත් වෙන්න සිද්ධ වෙනවා සතර අපාය තමයි ඇයට උරුම වෙන්නේ ඒ නිසා මෙලොවදී කර්ම විපාකයක් නිසා ඇය විඳවනවා ඒ ආදරය අහිමි වුණා. නමුත් ඒ විඳවන කර්ම විපාකයට තව තවත් දුක්සහගත කර්ම විපාක රැස් කරගන්නේ නැතුව මේ ජීවිතයේ දුකසේ නමුත් අඬා නමුත් ඒ කර්මය ගෙවලා ධර්මානුකූල ජීවිතයක් ගත කරමින් කිසි ලෙසකින්වත් ආයතු සම්බන්ධතාවයකට යන්නේ නැතිව සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කිරීම තමයි තියෙන එකම විසඳුම වෙන්නේ. ජීවිතේ හැම ප්‍රශ්නයකටම අපිට තියෙන එකම විසඳුම ධර්මයම තමයි. ඒ ධර්මයේ තුල පිහිටා කටයුතු කිරීම තුළ තමයි අපේ සියලුම ප්‍රශ්නවලට අපිට විසඳුම් පිළිතුරු ලැබෙන්නේ. අපි සූදානම් දම්සරණී සදහම් පිළිසඳර තුළින් කෙටි විරාමයකට යන්න. කෙටි විරාමයකින් අනතුරුව නැවතත් හමු වෙමු. ඔබ නැවතත් ධම්සරණේ සදහම් පිළිසඳර සමගින් අපි විරාමයට මත්තෙන් කතා බහ කළේ අනියම් මැසුරකට පත් නොවි වැන්දබුවක් කියලා වැන්දපු ස්ත්‍රියක් කියලා සමාජය තුළ අනියම්සුරක් අවශ්‍ය නොවී තමන්ට පුළුවන් තමන්ගේ ශක්තිය තුළින්ම කටයුතු කරන්න ධර්මානුකූල විසඳුම් පිළිසරණ ඕනෑතරම් අපිට ජීවිතයට ළඟා කරගන්න පුළුවන්. මේ දේවල් තුළ ජීවිතය ගලපාගෙන කටයුතු කරන්න හැකියාවක් තියෙනවා කියන කාරණාව පිළිබඳව අපිට මෑණියන් වහන්සේ බොහොම හොඳින් පහදා දුන්නා. පින්වත් මෑණියන් වහන්සේ අපි දැන් කතා බහ කරමු මේ වැඳපු කාන්තාවකට සමාජයෙන් කොයිතරම් තාඩන පීඩන එල්ල වුණත් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරමින් ඇයට පුළුවන් මේ සියල්ලක්ම ඉවසාගෙන කටයුතු කරන්න. මේකට අපිට ධර්මයේ පිහිටක් පිළිසරණක් මේ වෙලාවේ අපිව බලාගෙන ඉන්න ඒ වැඳපු ස්ත්‍රීන් වෙනුවෙන් ලබා දෙන්නට හැකියාවක් තියෙනවා නම් ඒක බොහොම වටිනවා. පින්වත් මෑණියන් වහන්සේ මේ අවස්ථාව අපි ඒ සඳහා උදා කරගනිමු. ඔව් ටිනිෂා. ඇත්තටම ඒ විදිහ වැඳපු කාන්තාවන් ගැන කතා කරනකොට මට බුද්ධ කාලයේ හිටපු චරිත දෙකක් මතක් වුණා. එකෙක් තමයි බන්දුල මල්ලිකාව. ඇයගේ ඇය බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා උදෙසා දාන පූජා කරන අවස්ථාවේ තමයි තමන්ගේ ස්වාමියා නැත්තම් බන්දුල සෙන්පතියා සහ දරුවෝ 32 දෙනා යුද්ධයක් නිසා මිය ගියා කියන පණිවිඩය තමන්ට ලැබුණේ. නමුත් ඇය සෝවාන් ශ්‍රාවිකාවක්. ඇය මේ ජීවිතයේ යථා ස්වභාවය අවබෝධ කරගෙන හිටපු කාන්තාවක් නිසා ඇය සැලුනේ නැහැ. ඇය කම්පා වුණේ නැහැ. ඇය දුකටපත් වුණේ නැහැ. ජීවිතයේ ඇත්ත ස්වභාවය මෙනෙහි කරමින් ඇය ජීවිතයේ ඉදිරියට ධර්මානුකූලව ඊටාම සාර්ථක විදිහට ඇය ජීවිතයට මුහුණ දුන්නා. ඒ කියන්නේ ස්වාමියා විතරක් නෙමෙයි දරුවොත් අහිමි වුණා. ඊළඟට ගත්තොත් තිරේෂ තවත් චරිතයක් ඉන්නවා වේලුකණ්ඨකී නන්ද මාතාව. අර අපි කලින් කිව්වා මතකද තිරේෂා මිය ගියපු ස්වාමියා සමල්ලාවට ආදරයෙන් ඉඳලා අමනුස්ස ලෝකෙට ගිහිල්ලා බිරිඳට නැවත කරදර කරනවා කියලා මේ වේලුකණ්ඨයේ ගමේ නන්ද මාතාවගේ සාමියා මිය ගිහිල්ලා යක්ෂ යෝනිය ඉපදිලා හිටියේ. ඒ වේලුකණ්ඨගේ නන්ද මාතාවගේ ආශ්චර්යවත් වූ අద్భుත කාරණාවක් හැටියට කාරණයක් පවසනවා ඒ ස්වාමියා ඒ යක්ෂ වේශයෙන්ම ඇගේ ඉදිරියට එනවා කියනවා. ඒ ප්‍රකෘති ස්වභාවයෙන්ම බිරිඳ ඉදිරියට එද්දිත් ඒ නන්ද මාතාවගේ හිත කම්පා වුණේ නැහැ කියනවා. මොකද ධර්මය තුලින් හිත ශක්තිමත් කරගෙන හිටියා. ඉතින් ඒ වගේ ඒ වගේත් එක්ක ඊළඟට අපි ගත්තොත් පටාචාරාව ගත්තොත් පටාචාරාවක ගත්තොත් තමන්ගේ ස්වාමියා සහ දරු දෙදෙනා අම්මා තාත්තා සහෝදරයා හැමදේම අහිමි වෙලා ඇයට පිස්සු වැදුනා. ඇඳිවතත් නැතුව ඇය බුදුරජාණන් වහන්සේ ළඟට ගියාම ඇගේ හැම දුකකටම පිහිට පිළිසන්න ලබා දුන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විසින්. ඒ හැම චරිතයක්ම ධර්මයෙන් පිහිට පිළිසන ලබා ගත්තා. එතකොට ඔබ ස්වාමියා අහිමි වීම නිසා දුකටපත් වෙච්ච අසරණ තත්ත්වයටපත් වෙච්ච ආදරය අහිමි වුණු කාන්තාවක් නම් මේක හිතන්න ඔබේ සසරේ ඔබ රැස් කරපු ඔබේම කර්ම විපාකයක්. මට එහෙම කියනකොට මතක් වුණා අර සංසාර මන්දිර කියලා පරිවර්තන පොතක් තියෙනවා එඩ්ගා කේසි කියන විදේශීය ජාතිකයෙක් ලියපු. ඒ එඩ්ගා කේසිට පුළුවන් පෙර ජීවිත දකින්න අනිත් අයගේ. ඔව්. ඉතින් ඇගේ ඇය ඔහු ළඟට එක පුද්ගලෙක් තරුණියක් ඇවිල්ලා ඔහුගෙන් අහනවා අනේ මම මේ ජීවිතේ ගොඩාක් තනි වෙලා. මට ආදරය කරන්න කවුරුත් නැහැ. මං ඇයි මේ තරම් තනි වුනේ කියලා. එතකොට ඒඩ්ගා කේසි පිළිතුරු දෙනවා ඇගේ අතීත ජීවිත දැකලා කියනවා ඔබ කලින් ජීවිතයක ඔබේ ස්වාමියාට ඔබේ ආදරය රැකවරණය සෙනෙහස අවශ්‍ය වේලාවක ස්වාමියා පත්වෙච්ච ප්‍රශ්නයකට ඔබට සමාජයට මුහුණ දෙන්න බැරිව ඔබ ඔබ ගැන විතරක් හිතලා ජීවිතේ නැති කරගත්තා. ඒතර ස්වාමියාට ආදරය රැකවරණය සෙනෙහස උපකාර අවශ්‍ය වේලාවේදී ඔබ ඔබ ගැන විතරක් හිතලා ඔබේ ජීවිතය අහිමි කරගත්ත නිසා ස්වාමියා තනි කරපු නිසා අද ඔබ මේ ජීවිතයේ ඔබට ආදරය සෙනෙහස නොලැබෙන තනි වුණු චරිතයක් බවට ඔබපත් වුණා. එහෙනම් ඇත්තටම මේ විදිහට ස්වාමියාගෙන් ලැබෙන්න ඕනි ආදරය සෙනෙහස නොලැබී අකාලයේ හිතපු නැති විදිහට තමන්ගේ ආදරණීය ස්වාමියා තමන්ගෙන් අහිමි වෙලා යනවා කියන්නේ තිරේෂ ඇත්තට මේක පෙර සසරේ තමන් රැස් කරගත්ත කර්මයක්. ඒතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් මේ සංසාර ස්වභාවය ගැන තේරුම් අරගෙන මේ ජීවිත ස්වභාවය ගැන තේරුම් අරගෙන මේ ජීවිතයේ තියෙන දුක්ඛිත ස්වභාවය ගැන නුවණින් විමසලා ඒ ධර්මය තුළින් ඔබට අඬා අඬා නමුත් හිත සුවපත් කරගන්න අවස්ථාව තියෙනවා ඊළඟට ඇත්තටම ජීවිතය කියන්නේ අඬා අඬා දුක් විඳ විඳ පසුතැවිතෙවි ඉන්න ඕන එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් ජීවිතේන හැම අභියෝගයකටම හැම ප්‍රශ්නයකටම විසඳුම් තියෙනවා. අවශ්‍ය වෙන්නේ තමන්ගේ හිතේ හයිය. තමන්ගේ හිත ශක්තිමත් කරගන්න ඕනි. ඒ කියන්නේ හිත හිතේ තියෙන ඕනි පෞරුෂත්වයක් ඕනම අභියස ඕනම ගැටලුවක් ප්‍රශ්නයක් අභියෝගයක් අභියස මේ සසරට සසඳන්න මේ ප්‍රශ්නේ. බොහෝ විට හිතන්නේ ඇයි මටම වෙන්නේ? ඇයි මේ මටම මේ දුක් වෙන්නේ? ඒ කියන්නේ Tamanට විතරක් වෙනවා වගේ හිතලා තමයි බොහෝ දෙනෙක් කටයුතු කරන්නේ. කටයුතු කරන්නේ. නමුත් මේක Tamanට වෙච්ච Tamanට විතරක් වෙච්ච දෙයක් නෙමෙයි තිරේෂා. අද ගත්තොත් අද මේ අපි ජීවත් වෙන මේ ලංකාවේ අතීතයේ මීට අවුරුදු 10කට විතර කලින් තිබ්බ යුද්ධ නිසා තරුණයෝ මිය ගිහිල්ලා අසරණ වෙච්චි තරුණ බිරින්දෑවරුන් අදට පවා තාම ඊටාම දුක්ඛිත ජීවිත ගත කරනවා. ඊළඟට නොයෙකුත් අනතුරු නිසා හදිසි අනතුරු නිසා විපත් නිසා ජීවිත අහිමි වෙච්චි ස්වාමියා අහිමි වෙච්චි තරුණ බිරින්දෑවරු අදටත් මේ ලෝකයේ මේ අපේ රටේ දුක් විඳිනවා. එතකොට ස්වාමියා අහිමි නිසා දරුවන් එක්ක තනියුණු එකම කාන්තාව ඔබ නෙමෙයි. ස්වාමියා අහිමි වෙච්ච දරුවන් නොමැතිව තනි වෙච්ච එකම කාන්තාව ඔබ නෙමෙයි. ඔබ වගේ දහස් ගාණක්, ලක්ෂ ගාණක් කාන්තාවන් මේ ලෝකේ දුක් විඳිනවා. මේක තමයි ලෝක ස්වභාවය. මේක තමයි සසර ස්වභාවය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ මේ සසරෙන් නිදහස් වෙන්න කියලා. ඒ නිසා ඔය ස්වාමියා හිමිවීම නිසා දුකටපත් වෙච්ච ඔබ ඕකම තමන්ගේ තමන්ට ධර්මයේ හැසිරෙන්න පන්නරයක් කරගන්න ඕනි. දැන් හිතන්නකෝ පටාචාරට ස්වාමියා අහිමි වුනේ නැත්තම්, දරු දෙදෙනා අහිමි වුනේ නැත්තම්, අම්මා තාත්තා සහෝදරයා මිය ගියේ නැත්තම් තාමත් පටාචාර සසරේ. අපි වගේ. එතකොට මේ හැමදේම ඇය ආදරය කරපු හැම කෙනෙක්ම ඇයට අහිමි වුණේ ධර්මයේ දොරටු විවරවීම පිණිසයි. ඒ නිසා ඒ අහිමි වීමත් එක්ක ධර්මයේ රැකවරණය ලැබුණ නිසා අපි තාමත් සසරේ දුක් විඳලා පිස්සු හැදුණු නිර්වස්ත්‍රයෙන් පාරේ දීපු පටාචාරා සසරෙන් එතර වුණා. එහෙනම් කවුද වාසනාවන්ත? ඔබද මමද පටාචාරද? පටාචාරාවන්මයි. ආන් ඒ නිසා එවැනි උත්තරීතර චරිත ජීවිතයට ආදර්ශයක් කරගෙන තමන්ගේ ජීවිතේට ඔය ආපු ප්‍රශ්නය, අභියෝගය ආශිර්වාදයක් කරගෙන හැම වෙලේම ධර්මය සිහි කරලා ධර්මය තුලින් හිතේ ශක්තිය ඇති කරගෙන එන හැම අභියෝගයකටම විසඳුමක් හොයාගන්න ඔබට හැකියාව ලැබෙනවා. එතකොට ඔබ ලබන ඔබ හොයන විසඳුම හැම වෙලෙම බලන්න ධර්ම අනුකූලද කියලා. තමන්ගේ සීලයට හානි වෙනවා නම් ඒ විසඳුම කරා යන්න එපා. මොන කණ්ඩ බොන්න නැතත්, අඳින්න බලඳින්න නැතත්, ඒ විසඳුමෙන් තමන්ට තමන්ගේ සීලයට, තමන්ගේ ගුණයට, තමන්ගේ ධර්මානුකූල පරිසරයට හානියක් වෙනවා නම් ඒ ඒ විසඳුම උදෑසන හෙළූ කිලපිඩක්සෙන් බැහැර කරන්න ඕනේ. ඒ විදිහට ධෛර්ය සම්පන්නව හිටියොත් තිරේෂා අවංකව දහමට දිවිපුදා ජීවිතය ගත කළොත් ඔබේ අවංකකම ඔබේ සිල්වත් භාවය ඔබේ ගුණවත් භාවය මේ ලෝකයේ රට ජාතිය ආරක්ෂා කරන දෙවිවරුන්ට දැනෙනවා අනිවාර්යෙන්ම ඔබට යම් විසඳුමක් යම් රැකවරණයක් පිහිටක් සිතක් ශාන්තියක් ලැබෙනවාමයි ඉතින් ආන් ඒ නිසා ස්වාමියා අහිමි වෙලා දුකටපත් වෙලා පීඩාවටපත් වෙලා ප්‍රශ්න දහසකට මැදි වෙලා ඉන්න තරුණ බිරිඳක් වන ඔබ ඒ හිඩස පුරවා ගන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින්ම මේ උතුම් ධර්ම කරණ ඔබ ඔබේ ජීවිතයට පන්නරයක් බවට පත් කරගෙන ඔබ ඔබේ ජීවිතය වඩාත් යහපත් එකක් ඵලදායී එකක් බවට පත් කරගන්නට මේ ධර්ම කරුණු කාරණා සියල්ලක්ම ඔබේ ජීවිතයට ගලප ගන්න කියන කාරණාවත් අපි මතක් කරනවා. ඉතින් අද දවසේදීත් ධම්සරණී සදහම් පිළිසඳරේ මේ කතිකාවත අද දවසේදී අපි මේ කතා බහ කරගෙන ආපු මාතෘකාව නිමාවටපත් වෙනවා. හැබැයි මාතෘකාව නිමාවටපත් වුණත් මම දන්නවා ඔබ මේ වෙලාවේ බලාපොරොත්තු වෙමින් ඉන්න වැදගත් වැදගත්ම කාරණාවක් තියෙනවා පින්නතෙන්ස. අපිට බොහෝ දෙනෙක් Tamanගේ ගැටලු ප්‍රශ්න යොමු කරනවා. ඒ අනිවාර්යයෙන්ම පිළිතුරක් විසඳුමක් බලාපොරොත්තු වෙන්නම තමයි අපිට මේ විදිහට ගැටලු ප්‍රශ්න යොමු කරන්නේ. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ ඒ අයට අවස්ථාව ඉඩකඩ ලබා දෙන්නට පින්වත් මෑණියන් වහන්සේ මේ අයටත් අපි අනිවාර්යයෙන්ම පිහිටක් පිළිසරණක් ලබා දිය යුතුමයි. දීර්ඝ ලිපියක් ලැබිලා තියෙනවා පින්නත් මෑණියන් වහන්ස මේ ලිපිය කියවගෙනනකොට යම් විදිහකින් මේ මටත් සංවේගාත්මක හැඟීමක් පහළ වුණා මේ ජීවිතය අපි හිතනවට වඩා හරිම කටුකයි සමහරක් තැන්වල සමහරක් අයට ජීවිතය මුහුණ දෙන්න වෙන ප්‍රශ්න ගැටලු අපිට හිතන්නවත් බෑ කියලා හිතෙන වෙලාවකට මේත් ඒ වගේ ගැටලුවක් ඇය වයස අවුරුදු 36ක පමණ දෙදුරුමාවක් කියලා සඳහන් කරලා තියෙනවා අවුරුදු අටේ නවේදලය බොහෝ තාඩන පීඩනයන්ට ලක්වෙලා තියෙනවා ඇගේ අම්ම තාත්තා අහිමිවීම නිසා ගොඩාක් දුප්පත් පවුලක දරිදුරතාවෙන් පෙළුණු පවුලක තමයි ජීවත් වෙලා තියෙන්නේ තාත්තා ඇගේ ඉදිරියේම වස බීලා ජීවිතය හානි කරගෙන තියෙනවා ඒත් එක්කම අම්මා දුර රැකියාවක් හොයාගෙන ගිහිල්ලා තියෙනවා අම්මා අවසානයේදී ඇය ගැන හොයන්න බලන්නේ නැහැ කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් කන්න නැතුව අඳින්න නැතුව ඇය ගොඩාක් දුක් විඳ කියලා තියෙනවා. ඉතින් ලියන්න පොත්පත් නැතුව ඇය අනුන් ලියලා ඉවර වෙච්ච පොත්පත් අරගෙන ඒවා මකලා ලිව්වා කියලාත් මේ මේ ලිපියේ සඳහන් වෙලා තියෙනවා. ඒත් එක්කම මේ පාරවල් ගානේ ඇවිදලා තියෙනවා ඉන්න හිටින්න තැනක් නැති නිසා ආදරය කරුණාව රැකවරණය හොයාගෙන ගිහිල්ලා ජීවිතේ වරද්දගත්ත කියලාත් සඳහන් කරලා තියෙනවා. ඉතින් හදවතින් මම පිරිසිදු ආදරය කළා නමුත් කුසතොල දරු ගැබක් නැති කරගෙනම ඇයට අවසානයේදී රැවටෙන්න සිද්ධ වුණා කියලා තියෙනවා. මේකේ තියෙන්නෙම මේ ලිපිය පුරාවටම ඇය විඳපු දුක් දෝමනස්යන් පින්වත් මෑණියන් වහන්සේ. නමුත් අවසානයේදී ඇයි කියනවා ඇය අදෘශ්‍යමාන බලවේග කරා පවා ගියා කියලා කියනවා. නමුත් අවසානයේදී ඇයට මහමෙවුනාව මුණ ගැහුණා කියලා කියනවා. ඒ තුලින් ඇය නිරන්තරයෙන්ම තිසරණ සරණ යන්න උත්සාහ කරනවා කියන සිල් ගන්නවා. දැන් ඇයි විවාහකයි කියලත් ලිපියේ සඳහන් වෙනවා. එයා හොඳ කෙනෙක් කියලා දන්නවා. ඒත් පන්සිල් කඩන කෙනෙක් බවට ඒ කවදාවත් පත් වෙන්නේ නැහැ කියන කාරණාවක් තියෙන මේ ලිපිය දීර්ඝය පින්වත් මෑණින් වහන්සේ. ඒත් එකම ඇය ප්‍රශ්නීය විදිහට යොමු කරලා තියෙන්නේ මේ සිදුවුණු හැම අකුසලයක්ම ඇය දුෂ්චරිතවත් ජීවිතයක් තමයි මේ ලිපියෙන් පෙන්වලා තියෙන විදිහට ගත කරලා තියෙන්නේ. නමුත් ධර්මයේ තුල දැන් ඇය හැසිරෙනවා කියන කාරණාව සපත කරමින් ලියලා තියෙනවා. හැබැයි මේ සිදුවුණු අකුසලයන් සිහි වෙනවා කියලා කියන හැම වෙලාවකම වගේ මේකෙන් මිදෙන්න හැකියාවක් තියෙනවද? ඒ විශේෂයෙන්ම අහලා තියෙන ගැටලුව තමයි මට සතර අපායෙන් සදහටම මිදෙන්න හැකියාව තියෙනවද? මට සසර දුක දැනෙනවා. මට මේ සසර තවත් එපා. මට සතර අපායෙන් මිදී ධර්ම මාර්ගයේ යහපතක් උදා කරගන්න මාර්ගයක් තිබේද? මට පිහිටවන්න තිසරණේ පිහිටන කෙනා දුගතිය වැටෙන්නේ නැහැ කියලා මම අහලා තියෙනවා. මම නැවත කිසිම මොහොතක පාපේ නොඇලී තිබෙන අඩුපාඩු හදාගෙන කුසල්ම වඩනවා. නැවතත් සමාවී පිහිටවන ලෙස ඉල්ලනවා කියලා මම හිතන්නේ දීර්ඝ ලිපියක් අපිට එමු කරලා තියෙනවා. පින්නත් මෑණිනස මම හිතන්නේ මේ කෙනාට අනිවාර්යෙන්ම අපි පිහිටක් ලබා පිහිටක් සරණක් ලබා දෙන්නට ඕන. ඇතට මේ ලිපිය අපිට තිරේෂ කියවනකොට තේරුණා ඇයට පුංචි කාලින්දන් දෙමව්පියන්ගේ හවුහරණක් රැකවරණයක් ආදරයක් සෙනෙහසක් ලැබිලා නැහැ. මම හිතන්නේ මේ වෙලාවේ බලන අම්මට තාත්තට උනත් බොහොම හොඳ වටින පණිවිඩයක් එතනින් ලැබෙනවා. අනිවාර්යයෙන්ම. ඇගේ ජීවිතේ එතරම් වැරදුන්න හේතුව මූලික හේතුව එතන. ඇට දෙමව්පියන්ගෙන් රැකවරණයක් සෙනෙහසක් ආදරයක් ලැබුණා නම් ඇය ওই තරම් ජීවිතේ වරද්දගන්නේ නැහැ. පුංචි කාලෙම පිය සෙනෙහස අහිමි වෙලා අම්මා අම්මගේ සෙනෙහස අහිමි වෙලා ඇය අයාලේ ගියපු චරිතයක් මුලින්ම. ඉතින් එවැනි චරිතයකට ජීවිතේ වැරදෙන එක ස්වභාවික දෙයක්. ඇයට හොඳ නරක කියා දෙන්න කෙනෙක් නැහැ. ඇය ගැන බලන්න කෙනෙක් නැහැ. ඒතර ඇය ජීවිතේ වරද්දගෙන ඇය යම් හේකින් වැරදි ජීවිතයක් ගත කරලා දරු ගැබක් පවා විනාශ කරගත්තට පස්සේ ඇයට පින තිබිලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පිහිට පිළිසන්න ලබන්නේ. ඇයි දැනටත් විවාහක ස්ත්‍රියක් කියලාත් සඳහන් වෙලා තියෙනවා. ස්වාමියා හොඳයි කියලාත් දන්නවා. හැබැයි සමහරක් වෙලාවට ගැටුම් ඇති වෙනවා කියලා තේ ලිපිය තුල සඳහන් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා දැන් ඇයට දෙන්න පුළුවන් විසඳුම දැන් අතීතයේ වෙච්ච දේවල් සිහි කර කර ඉන්න එක නුවණට හොරු දෙයක් නෙමෙයි. අතීතය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන එක ගෙවිලා අවසන් වෙච්ච දෙයක්. ඒක නැවත නැවත සිහි කර කර සිහි කර කර ඉන්න එකෙන් පාඩු වෙන්නේ ඔබටමයි. ඒ නිසා එහෙම හිතුවොත් බලන්න අඟුලිමාල ගත්තොත් අඟුලිමාල මිනිමරුවෙක් දහස් ගාණක් මිනිසුන් මැරුවා. Taman වැදූ අම්මා පස්සේ කඩුවක් ඔසවගෙන යන්න උත්සාහ කළා. ඊළඟට තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සේ කඩුවක් ඔසවාගෙන ගව් ගානක් පිටිපස්සෙන් භාග්‍යතුන් වහන්සේව ඝාතනය කරන්න කියලා කඩුවක් ඔසවාගෙන ගියා. නමුත් අවසානයේ බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණා. ධර්මයේ රැකවරණය ලැබුණා. ඊට පස්සේ තංගුලිමාල ස්වාමීන් වහන්සේ පසුතැවි තැවි හිටියේ නෑ නිතිරේෂා. අනේ මං දහහක් මිනිස්සු මැරුවා, දහස් ගාණක් මිනිස්සු මැරුවා. මං වැදුවා අම්මව මරන්න උත්සාහ කළා. මම තුන් ලෝක ආග්‍ර වූ බුදුරජාණන් වහන්සේව ජීවිතේ නැති කරන්න කඩුවක් ඔසවාගෙන උන්වහන්සේගේ පසුපසින් දිව ගියා කියලා දුක් විඳ විඳ පසුතැවි තැවි හිටියේ නෑ. තමන්ගෙන් වෙච්ච හැම වැරැද්දක්ම අතහැරියා. හිතෙන් අතහැරියා. හරියට වලාකුලකින් වැහිලා තිබ්බ පුන් සඳක්. ඒ වැහි වලාකුල අයින් නිසා බැබළුණා වගේ සිදු කළ සියලුම වැරදි අමතක කරලා පුන් සඳක් වගේ වගේ අඟුලිමාල සාමින් වහන්සේ ඒ මහරහතන් වහන්සේ ජීවිතයේ ධර්මය තුලින් බබළුවා ගත්තා. ඒ නිසා ජීවිතේ වැරදුණු මේ මේ කෙනාට විතරක් නෙමෙයි මේ අපිට මේ ලියුම ලිපි එවපු මවට විතරක් නෙමේ ඕනෑම කෙනෙකුට ජීවිතේ වැරදි ආපහු සිහි කර කර සිහි කර කර පසුතැවෙන එක දුක් වෙන එක ශෝක කරන එක නුවණට හුරු දෙයක් නෙමේ. ඒ නිසා දැන් ඔබ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මුණ ගැහිච්ච බුදුරජාණන් වහන්සේව අවබෝධයෙන් සරණ ගියපු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවිකාවක් හැටියට දාන ආදී පින්කම් කරන යහපත් සිල්වත් ගුණවත් කෙනෙක් හැටියට තමන්ගෙන් වෙච්ච වැරදි නෙමෙයි සිහි කරන්න ඕනි. තමන් දැන් කරන පින්කම් සහ දැන් තමන් ගත කරන යහපත් ජීවිතය ගැන තමයි හිතන්න ඕනි. එනිසා පසුතැවීම කියන්නේ භයානක කුසලයක්. දැන් ඇය බය වෙලා ඉන්නෝනේ සතර අපායේ වැටෙයිද කියලා. ඇත්තටම ඩිරේෂා සතර අපායේ වැටෙනවා නම් වැටෙන්නේ ඇය කරපු වැරදි නිසා නෙමෙයි. ඇගේ ඔය පසුතැවීම නිසා. එනිසා පසුතැවීම කියන එක අතහැරියොත් ඔබට විසඳුමක් තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මොකද දේශනා කරනෝනේ? "යේකේචි බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපායං." යමෙක් බුදුරජාණන් වහන්සේව මනාකොට සරණ යයිද, එයා සතර අපායේ වැටෙන්නේ නැහැ කියලා. ඒ නිසා පසුතැවෙන එක අතහැරලා අතීතය ගැන සිහි කර කර ශෝක කරන එක අතහැරලා Taman දැන් ගත කරන යහපත් ජීවිතය ගැන සතුටු වෙන්න. අනේ මං ජීවිතේ නිවැරදි පැත්තට යොමු කරගත්තා කියලා සතුටු වෙන්න. ඒ සතුටම නැවත නැවත උපදවා ගන්න. ඒ සතුටින්ම ජීවිතය ගත කරන්න තව තවත් බුදුරජාණන් වහන්සේව හදවතින් සරණ යන්න ධර්මයේ මුළු හදවතින් සරණ යන්න ශ්‍රාවක සංඝරත්නයේ මුළු හදවතින් සරණ යන්න සෝතාපන්න ශ්‍රාවකයා තමයි සතරපායෙන් නිදහස් වෙන්නේ සදාටම නමුත් ඔබට පුළුවන් සෝතාපන්න නොවේ වුණත් සෝතාපට්ටි අංගයන් Taman තුළ ඇති කරගෙන ඊළඟ ජීවිතයේ සතර අපායට නොවැටි දෙව්ලොව ගිහිල්ලා මේ ජීවිතේ හරියට අවසාන කාලය ගත කරලා ඊළඟ ජීවිතයේ දෙව්ලොව ගිහිල්ලා ඒ දෙව්ලොවදී සතර අපායෙන් නිදහස් වෙලා සෝතාපන්න ශ්‍රාවකෙක් බවට පත් වෙන්න ඇයට හැකියාව තියෙනවා. ඒ හැකියාව තියෙන්නේ ඇගේ හිතේ තියෙන ශක්තිය මත. ඒ නිසා මේ ජීවිතේදී ඇයට සෝතාපන්න වෙන්න තරම් හැකියාවක් විනක් නැතත් බලගත්ු පුණ්‍ය ශක්තියක් පුණ්‍ය බලයක් ඇති කරගෙන ඒ සෝතාපට්ටි අංගයන් දියුණු කරගෙන ඊළඟ ජීවිතයේදී කොහොම හරි දෙව්ලොව ඉපදුනොත් ඒ දිව්‍ය ලෝකයේ සත්පුරුෂ දෙවිවරුන්ගේ උපකාර ඇතිව ඇයට පුළුවන් සෝවාන් ශ්‍රාවිකාවක් වෙලා නැවත සතර අපායට නොවැටි ඇගේ ජීවිතය යහපත් කරගන්න. ඒ නිසා ඇයට කියන්න පුළුවන් ලොකුම හොඳම විසඳුම තමයි පසුතැවෙන්න එපා. ඔබ ගැන අපිත් සතුටු වෙනවා. ඔබ ගත කරන ඔය යහපත් ජීවිතය අපි ප්‍රශංසා කරනවා. ඒ නිසා සතුටටපත් වෙලා ඔය ජීවිතේ ඔය විදිහටම මැරෙන තුරාවට ජීවිතේ තෙරුණට පූජා කරමින් යහපත් ජීවිතය ගත කරන්න. ඔබ අප්‍රමාදීව වෙන්න අප්‍රමාදීව කුසල් දහම්වල නිරත වෙන්න කුසල් දහම් වඩන්න පින්වත් මෑණියන් වහන්සේගේ අනුශාසනාව එයයි. තවත් අපිට ලිපියක් තියෙනවා පින්වත් මෑණියන් වහන්සේ අද දවසේ අපේ වැඩසටහනේ අවසාන ලිපිය විදිහට මේ ලිපිය යොමු කරනවා තරුෂි ජයනිකා ගණේ මුල් ඉඳලා තමයි අපිට මේ ලිපිය යොමු කරලා තියෙන්නේ මා මෙම වසරේ උසස් පෙළ විභාගයට මුහුණ දුන් 20 හැවිරිදි දියණියක් වෙමි කුඩා කාලයේ සිටම බෞද්ධ ආගමික පරිසරයක් තුළ හැදී වැඩීමට අවස්ථාව ලැබුණා මම කුඩා කාලයේ සිටම පැවිදි වීමට පැවිදි බීමට ඇතුළත් වීමට ඉතාමත් කැමැත්තෙමි කුඩා කාලයේ සිටම බෞද්ධ ආගමට ලැබි පෞල් පරිසරය සසරේක හැදී වැඩීමට ලැබීමත් මට ඉතා සතුටක් පුංචි කාලයේ සිටම මගේ බලාපොරොත්තු වුණේ බුද්ධ ශාසනයට ඇතුල් වී බුද්ධ දීනියකසේ මහානදම් පිරීමයි මෙම අරමුණට මා යායුත්තේ කෙසේද මා ක්‍රියා කළ යුත්තේ කෙසේද මෑණියනි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙන්න එමෙන්ම මිතුරු මිත්‍රියන් හා නෑදෑ පිරිස මාගේ මේ අරමුණට නිතරම විහිළු කරනවා ධර්මයේ හැසිරීමට උත්සාහ කරන විට විහිළු කරනවා මේ මට කනගාටුවට කරුණක් කරුණාවෙන් මගේ මේ අරමුණ සඵල කර ගැනීමට කටයුතු කළ යුතු ආකාරය පහදා දෙන්න කියලා තමයි ඉල්ලීමක් කරන්නේ. මම හිතන්නේ අපි කලින් දවසකත් මේ වැඩසටහන තුලදීම කතා බහ කළා මෙවැනිම ගැටලුවක් පිළිබඳව. ඔය වගේම ඔය වයසම වගේ දුවක් එපු එහෙම මෙන්නස ප්‍රශ්නයක් අපි කතා කළා ඒත් ඇයත් පැවිදි වෙන්න ආසාවෙන් ඉන්නවා කියලා. ඉතින් මේ දුවට දෙන්න තියෙන්නේ තේ උත්තරේම තමයි. පුංචි කාලේ ඉඳන් පැවිදි වෙන්න ආසාවෙන් ඉන්නේ ඒ දුවගේ සසර පුරුද්දක් වෙන්න පුළුවන්. නමුත් දෙමව්පියන්ගේ පූර්ණ ආශිර්වාදයක් අවසරයක් නැතුව කවදාවත් පැවිදි ජීවිතයක් ගත කරන්න බෑ. ඒ නිසා ඒක බුදුරජාණන් වහන්සේ පනවවදාළ විනය නීතියක්. ඒ නිසා දෙමව්පියන්ගේ ආශිර්වාදය ලැබෙනතුරු දියණිය තමන්ගේ ගිහි ජීවිතය යහපත් ආකාරයට ගත කරමින් සිල්වත් ගුණවත් ජීවිතයක් ගත කරන්න ගිහි ජීවිතයේ බාධාවක් කරගන්නේ නැතිව ඉවසීමෙන් කටයුතු කරන්න ඔයාගේ හිතේ යම් පැතුමක් තියෙනවා නම් පැවිදි වෙන්න ඕනි කියලා ඒ පැතුම ඉෂ්ට සිද්ධ කර ගැනීම පිණිස සිල් ගුණ දම් වඩමින් දහම් මඟ හැසිරමින් පින් රැස් කර ගනිමින් ඒ පින හැම වෙලෙම අනුමෝදන් කරන්න, ඒ පින ඉලක්ක කරන්න අනේ මට හැකි ඉක්මනට පැවිදි ජීවිතයකටපත් වෙන්න දෙමව්පියන්ගේ ආශිර්වාදය අනුමැතිය ලැබේවා. මටත් විරාගී බවසර ජීවිතයක් ගත කරන්නට වාසනාව ලැබේවා කියලා හැම වෙලෙම තමයි රැස් කරන පින ඒ අරමුණට ඉලක්ක කරගන්න. එතෙක් ඔබ පීඩාවට, අසහනයට, දුකට කනස්සලට පත් වෙන්නේ නැතුව ওই ලද මනුෂ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබාගෙන කල්යාණ මිත්‍ර සම්පත්තිය සහ ශ්‍රී සද්ධර්ම ශ්‍රවණයෙන් ප්‍රතිඵල ලබමින් ඔයා ගිහි ජීවිතේ ඉඳගෙන සතුටින් තව ඉදිරියටත් ධර්මයේ හැසිරෙන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. මම හිතන්නේ ඇයට විසඳුමක් ලැබෙන්නට ඇති තමන් නියපු ගැටලුව සම්බන්ධයෙන්. ඉතින් අද දවසේ වැඩසටහන අපිට නිමා කරන්න කාල වේලාව වෙවිත් තියෙනවා. අපි අද දවසේ තුල කතා බහ කළේ සමාජය තුල කතා බහට ලක් වෙන තාඩන පීඩනයන් එල්ල වෙන ඇය පිළිබඳව කාන්තා පරපුරේ ඇය පිළිබඳව වැන්දපු ස්ත්‍රිය එහෙම නැත්නම් ස්වාමි අහිමි වූ ස්ත්‍රිය පිළිබඳව තමයි අද දවසේදී අපි කතා බහ කළේ. අද දවසේදීත් අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් මේ ස්ථානයට වැඩම කළ අපේ පින්වත් මෑණියන් වහන්සේට අපි පුණ්‍යානුමෝදනා කරනවා. මේ ගෞතම බුදු සසුන තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයට මේ සියලුම පින් උපකාරී වේවා කියලා. ඉතින් අද දවසට අපි ධම්සරණයේ සදහම් පිළිසඳර නිමාවටපත් කරනවා. ඔබට ආරාධනා කරනවා ඔබේ ගැටලු වලට ප්‍රශ්න වලට විසඳුම් අපි ලබා දෙනවා කියලා විශ්වාසයක් ඔබට ඇති. ඒ විශ්වාසය තව තවත් අපි අනිවාර්යයෙන්ම රකිනවා. ඔබට ආරාධනා කරනවා අපේ ලිපිණය සුපුරුදු විදිහට මම මතක් කරනම් ගැටලු යොමු කරන්න. නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනී හේවාගම කඩුවෙල නිෂ්පාදක දම්සරණී සදහම් පිළිසඳර ශ්‍රද්ධා රූපවාහිනී හේවාගම කඩුවෙල එසේනම් අද දවසේ දවසට අපි ඔබේ නිවසෙන් සමුගන්නවා. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුතාය